කරුණ පිළිගනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ අරිය ධර්මමා හිමිපාණන් වහන්සේ විසිනි. සම්ධම්මං නිරාජස්ස සුනන්තු සබ්බ මුක්ඛදං ධම්මස්සවන කාලෝ todo ආස්තය දසලහස්සක් සැකල වාසේ දෙවියන් ගක්මයන් මේ ධර්ම දේශනාවේ සාම දෙක්වා කියලා අපි මුලින් ආරාධනා කළා. එබැවින්ම සතේකට පෙර අභාවක් ප්‍රාප්තු සර්ගුණවත් සීලයේ පිරිස් මාතාවද මේ ධම්මදේශමට සවන් දෙක්වා කියලා ඉගෙන ආරාධනා කළා. ධර්ම දේශනාවේ පරමාර්ථය ඒ බෑණියන්ට පින් සැමන වීමයි නිසා ධර්ම දේශනාව ඊට අදාළ වන ඇටේට අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වූ විදර්ශනා ප්‍රතිසංයුක්ත වූ දේශනාවක් වශයෙන් අපි තෝරගත්තා. ධර්ම දේශනාව කියන්නේ නුවණට පිවිසීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණය කියන්නේ නුවන් දොරටුවක්. ධර්ම සත්‍යය නාමක් නුවන් දොරටුවක්. ධර්ම සම්මාසනයක් නුවන් දොරටුවක්. ධර්මයේ කනෝ භාවනාවක් යෙදීම නුවන් දොරටුවක්. Thank you. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණ ආදිය නිවන් දොරටු වන්නේ භාවනාවක් යන්නේ යෙදී. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීමේදී ශේඛියා ශික්ෂාපද 16ක් සිහියට ලබා ගන්නට ඕනේ. ශේඛියා ශික්ෂාපද 16ක පිටා ධර්ම දේශනාව කළ යුතු වෙන සීලයයි. ඊළඟට දේශකයන් වහන්සේ කර්ම පහක් අනිෂ්ඨාන කරගත යුතු වෙනවා. ආනුභූති කතං කතේස්සාමි පරියාය දස්සාමි කතං කතේස්සාමි අනුත්තේතං පටිච්ච කතං කතේස්සාමි න ආංසන්තරෝ කතං කතේස්සාමි අස්ථානංච පරංච අනුපහච්ච කතං කතේස්සාමි කියන මේ කරුණ පහ අදිෂ්ඨාන කරගතු වෙනවා එවාගෙම දේශකයන් වහන්සේ ධර්ම දේශනා ආසනයේදී උවැසතුන් නොගලා උඩදිම නොගලා හස්තකාද මුඛ විකාර නොදක්වා තමා දේශන ධර්ම සත්‍යාපාසා සතිය පිහිටුවාගෙන සමාත්කාල සීලයෙන් දේශනේ පැවැත්විය යුතුයි. එනිසාම දීඝනිකායේ මහා කටිපට්ඨාන සූත්‍ර අර්ථකථාවේ සඳහන් වෙනවා කම්මස්කාර විහිමුත්තාහි ධම්ම දේශනා නාම නැති කර්මස්කාරයෙන් තොර ධර්ම දේශනාවක් නම් නැත. ඒ විදිහේ දේශකයන් වහන්සේ සම්මාතාන තේරෙන් දේශනාවක් පවත්වනවා නම් නිවහසේට ඒක නිවන් දොරටුවක් වෙනවා. සමහර විට ඒ දේශකයන් වහන්සේට මේ දේශනා ආගමේදීම මාර්ගඵලාවෝදයට හේතු වෙනවා. ශ්‍රාවක පිරිසට එසේමයි. ශ්‍රාවක පිරිස ධර්ම ශ්‍රවණය කිරීමේදී සමාජීගත වූ වාක්‍යයෙන් දේශවල් නමාගෙන ධර්ම ශීතු වෙනවා. අක්ඛේකත්වා මානසිකත්වා සම්බන් හේතසෝ සමන්නා පරිත්වා ඕතසෝ ධම්ම සුදාති මේ ශ්‍රාවක පිරිසට කරතියුතු ආකාරයෙන් පහදා වදාළ දේශනයක් අක්ඛේකත්වා ධම්ම සුනාති කවක කෝටි ගණනාවකවත් ආයත නෙළදෙන ලෝකේ ලෝතුරා සුවගෙන දෙන මේ අතුරුතම් බුදු ගණ පදය මට අත්‍යවශ්‍යයි මගේ දුක් ගිනි නිවා ගන්න, මගේ කෙලෙස් ගිනි නිවා ගන්න, සතර සතරාකාරයෙන් වහ ගන්න, සතින ලෝක දර විහර කර ගන්න, ඥාන මාර්ගඵල ලබන්න මේ ධර්මයේ මට අත්‍යවශ්‍යයි කියලා ධර්මයේ අවශ්‍යතාව ධර්ම ඡන්දය ධර්ම කාමිතය දිනකවා ගන්න මම ඇසිය යුතුයි. මනසිකාත්වා ධම්මසුලාදි කියන්නේ දේශනා කරන ධම්ම පදයක් භාෂාව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ වෙනුවෙන් කුසල විහාරයේ යොමු කරමින් නැවත නැවත දේශනාවටම සිත නතු කරමින් ධර්ම රැසිය යුතුයි. සබ්බං චේතසෝ සමන්නා පරිත්වා ඒ ධර්ම පද එකක්වත් අපතේ යනොදී, දිලිහිය නොදී, මුතු වෙලක් මැණික් වෙලක් ගොතා ගන්න වගේ ධර්ම පද සිතට ඇතුළත් කරගැනීමෙන් බණ ඇසිය යුතුයි. ඕමිත සෝතෝ ධම්මං සුනාති වටපිට නොබලා උඩබිම නොබලා අත්කාද විකාර නොදක්වා සමාධිගත වූවා මෙන් සංකප්පේ දසාව නවාගෙන සතියෙන් සම්පජන්යෙන් දහම් ඇසිය යුතුයි මේ විදිහට ධර්ම ශ්‍රවණය කිරීමේදී භාවනාවේ සිනක් වැඩෙනවා ඒක වාසනා සම්පත් තිබුණා නම් මාර්ගඵලාදිගමනයේ උපනිෂද වෙනසේ ධර්ම දේශනයක් ඇරතුණා නම් ඒ ආසනයේදීම මාර්ගඵල ආභෝධයට පවා හේතු වාසනා වෙනවා ඒ කෙසේ වෙතත් අප දෙපාර්ශ්වයටම ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයක් වැඩෙන බැවින් කවදා හරි තමා බලාපොරොත්තු වන රහත් බෝධිපතේ බෝධි අභිසම්බෝධි කියන තුන් බෝධි යාමේකින් සතර මඟ සතර ඵල සාන්ත නිවන අවබෝධ කර ගන්නට මේ දේශනේ මේ ශ්‍රවණයේ හේතු වෙනවා එනිසා මෙතකින් මේ බලාපොරොත්තු වෙන ධර්ම දේශනාව තුළින් අත්පත් කරගනු ලැබෙනා වූ කුසල සම්භාර ධර්මය අභාවත්වාක වූ සතුන්වත් සීලවතී කිරිස් මාතාවට ඒකාන්තයෙන් අත්පත් දේවා එතුමියගේ ධර්මාඥාන භාවනාඥාන ජාති ජාති මුදුන් පමනවා ගන්න මේ ධර්ම දානමය කියලා හේතු වේවා මතු අනන්දේ ත්‍රිපිටක භාවයේ වේ විද්‍යා ලාභයේ සත් අවිද්‍යා ලාභයේ සීපිරිසිඥාන ලාභයේ ප්‍රාප්තේ බෝධිඥානයෙන් මේ මාතාවට අමාම නිවන් සුව අත් වේවා අපට මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මේ කුසල ආනුභාවයෙන් අපි බලාපොරොත්තු වන ශාසනික පරමාර්ථය ਸਰව ප්‍රකාරයෙන් සඵල කරගෙන දෙලොව යැදෙන ජෝති ජෝති පරායනල හේතු බෝධිඥානයන් සාක්ෂා කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කියන කතුන් සිත දරාගෙන ධර්ම දේශනාවට සවන් දෙමු ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරත්නෝර ජේතවන මහා විහාරයේ වැඩෙන දිනක වත් අවසානයේදී ස්වාමීන් වහන්සේලා 500 500 කණ්ඩායම් කුලක් වැඩියා. මේ තුන් පිරිසම එක දවස් වාගේ වැඩලා තියෙනවා. මේ 500ක් වැඩිම හිටිය ස්වාමීන් වහන්සේලා බොහෝ ශ්‍රද්ධාවෙන් සසුන්ගතව පරිදිවි ගුරු ඇසුරේ අවුරුදු 5ක ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කමඨාන පදාරාගෙන ඊළඟ ප්‍රදේශවල ආරණ්‍ය සේනාසනයන්ගේ තුන් මාසයක් භාවනා වැඩුවා. මේ තුන් මාසයේ පුරාම උනාසල බලාපොරොත්තු වුණේ භාවනා වැඩිමෙන් අරහත්ත්වයේ සාක්ෂාත් කර ගන්නටයි. නමුත් මේ තුන් මාසයේ ඇතුළත බලවත් උත්සාහයෙන් උද්‍යෝගයෙන් අප්‍රමාදව භාවනා වැඩුණු නමුත් ස්වාමීන් වහන්සේලා 1500ක් 500 500 දකින් ඒ ස්වාමීන් වහන්සේලා සමූහයට ධ්‍යානයක්වත් විදර්ශනා ඥාන ආලෝකයක්වත් උපදවා ගන්න බැරි වෙනවා. නැවත අවසානයේදී ජේතවනාරාමයේ පැමිණියේ ඒ භාවනා කර්මස්ථානයේ පිළිබඳව නිවැරදි කරගන්නයි. කාරණාව යම් කිසි අනුකාරයක් වෙනවා නම් ඒවා නිවැරදි කරගන්න වැඩි කුල කරුණු තෝරාගෙන නැවතත් අර යුද්ධයට යනවා වගේ ඒ කෙලෙස් ඒකෙන් එක සංග්‍රාමයක අයවත් ආරණ්‍යයක් වෙන්න බලාපොරොත්තු වෙන තමයි වැඩි. පළමුවෙන්ම 500ක් ස්වාමීන් වහන්සේලා ඉදිරියට ඇවිල්ලා වැඳලා කියලා හිටියා ස්වාමීන් අපි මේ වස්සාන කාලේ අසවල් අසවල් විදියට භාවනා කරනවා ලැබුවා. සමකරතේ භාවනාවෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වෙත කැමිනිය අපට නැවත භාවනා කරතාම් පිළිබඳව පිළිසුදු කරගන්නයි. අනිත් 500 500 දෙකින් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් ඒ වගේම කියන්නේ කියයි. මේ මහත්තුන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට පවටහන් දෙන්නේ පූර්ව වාසලාව පූර්ව උපනිෂදේ වලලා. අතීතන්ත ඥාණයෙන් බලවදාලා මේ වික්ෂුන් වහන්සේලා පෙර જાතියෙහිදී යම් කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කළ ඇති මොකක්ද කියලා. අනුමේම කතා කළ වික්ෂු පිරිස කාශ්‍යප බුදු සසුනේදී මේ වගේම 500ක් දෙනා එකතු වෙලා අවුරුදු 20000ක් මහරජාන් කුලය තිබුණා. උන්වහන්සේලා ඒ ජීවිතේ වැඩියෙන්ම භාවිතා කළ කියන්නේ අනිත්‍ය සංවිඥාව. අනිත්‍යන පාතලාව. දෙවෙනි කේස ඒ වගේම අවුරුදු 20000ක් පාසී බුදුසසුනේ පැවිදි දුක්ඛානුපස්සනාව වඩලා තිබුණා. තුන්වෙනි කේස සේම පාසී බුදුසසුනේ අවුරුදු 20000ක් මාර්ගම් පුරමින් අනාත්මාන දර්ශනාවක් ලැබෙනවා. මේ විකාර දෙකක් දර්ශනයක් වුණා. ඒ පූර්ව උපනිෂදයට අනුවයි භාවනා කමඨාන සාර්ථක වෙන්නේ. ඒසා පළමුවෙනි සංකීර්ණ දෙන වහන්සේට මේ පළමුවෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. දෙවෙනි පිරිසට දෙවෙනි ගාථාවෙන් තුන්වෙනි පිරිසට තුන්වෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනය දේශනාවක් පාලනක් නොව භාවනා මාර්ගයක් දුණා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්නති දුක්ඛේ තේස මග්ගෝ විසුද්ධියා සාමාපද අතර අවසන් වෙනකොටම කුමාරයා භාවනා වඩා ප්‍රතිපලයක් නොලද ඒ 500ක් දෙනා වහන්සේ මහා රහතන් වහන්සේට සම්මේ සංඛාරා දුක්ඛාති අදාපඤ්ඤාය පස්සති අත නිබ්බින්නති දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධියා දෙවියන් පිළිසෙට ඒ ගාථා වැහෙනකොටම උත්තර උත්සාහයෙන් භාවනා වඩලා කිසිදු අධිගමයක් ලැබා සිටිනම ගාථා හතරක අවසන් වෙනකොටම සීල 500ක් දෙනා වහන්සේ මහා රහත් වහන්සේ සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිද්දින්දති දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධියා තුන්වෙනි පිරිසට මේ ධාතාව ඇහෙනකොටම මාර්ගයක් ලැබූ භාවනා කමඨානේ කිසිදු විශේෂාභිගමයක් ලැබේ නැත මේ මොහොතේ ඒ 500ක් දෙන වහන්සේ මහා රහත් අයිතක ලෝකුරා බුදුජානන් වහන්සේගේ අනුත්තරෝ කුරුස ධම්ම සාපේ ගුණ මහිමය එවැගේම සත්‍ථාවේ මනුෂ්‍යානම් ගුණ මහිමය බුද්ධෝ ගුණ මහිමය හොඳින් තේරුම් ගන්න මේ වාගේ අවස්ථාවන්දී පුළුවන් වෙනවා පළවෙනි ධාතාවේ තේරුම සබ්බේ සංඛාරා අනිච්චාති ප්‍රත්‍යයෙන් හටගන්න දැනුම් සංකත සංඛාර ධර්මයක් සියල්ල අනිත්‍යයි කියා යදා පඤ්ඤාය පස්සදී යම් විටක විදර්ශනා ඥානයෙන් දකීද අත නිින්දින්නේ දුක් ඒ ඒ දක්නා කෙනෙකි මේ පංචස්කන්ධ දුකේ කලකිරේ ඒ සම්මෝ විසුද්ධිය මේ කලකිරීමේ නිරේධාව විසුද්ධිය වෙනවා සාන්ත නිවනට මාර්ගයයි සම්මේ සංඛාරා දුක්ඛාති ඒකෙන් හටගත් සියලු සංස්කාර දුක්ඛය කියන්නේ යදා අඤ්ඤාය කන්දති යම් විටක විදර්ශනා ඥානෙන් දකිද අප නිබ්බින්දකේ දුක් ඒ ඒ දක්නා දෙනෙහි අන්තස්කන්ධ දුකේ කලකෙලි ඒක මග්ගෝ විසුද්ධියා එය විසුද්ධි සංඛ්‍යාත නිර්වාණාභෝධේක මාර්ගය සබ්බේ ධම්මා අනාත්තාදී යදා පඤ්ඤාය පස්සති සියලුම සංකත ධර්ම අසංකත ධාතුවේ ධර්ම අනත්තයි කියා යම් විදින් විදර්ශනා ඥාණයෙන් දැකේද අත නිබ්බින්දේ දුක්ඛේ ඒසමග්ගෝ සුඛියා ඒකාන්තේ සංජාතන දුකේ කලකෙලේ ඒ නිර්විදාව කලකෙලීම විසුද්ධි සංඝාත නිර්වාණයම මාර්ගය මේකයි ධාතා තුනේ පිටිතේ දැන් මෙතන අපට පැහැදිලි කරගන්න කරුණු රාශියක් තියෙනවා සම්පේ සබ්දේ කියන්නේ අනවශේෂ නිර්දේශ කියලා කියන්නේ අනවශේෂක ඉතුරුවක් නැහැ. ශබ්ද සබ්දේ අනවශේෂාර්ථය ඉතුරුවක් නැහැ සියල්ල. තවම සියල්ලක්ද සංඛාරා සංස්කාර සියල්ල. සියලු සංස්කාර. එතකොට මෙතන සංස්කාර කාර්යයකට දැන් පැහැදිලි කරගන්න යොමු කාර්යයක්. සංස්කාර. මේ සංස්කාර කියන පදය තේරුම් අතරතට විසුද්ධි මාර්ගයේ විස්තර වෙනවා සංඛාර කියන පරිදි. සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, අයෝගාද සංඛාර කියන. සංකත සංඛාර, අபிසංකත සංඛාර, අபிසංකරණ සංඛාර, අයෝගාද සංඛාර. තේරුම් අතරයි. එනම් මෙතන සංකත සංඛාර සියල්ල සම්පින්දණය කරගන්න වචනයක්. සංකත සංඛාරය ඒ කියන්නේ නිර්වාණ ධාතුව හැර නිර්වාණයද කියලා අසංකත ධාතුව. නිර්වාණ ධාතුව හැර ඉන් මෙතෙක් තේල ලෞකික ලෝකෝත්තර සියලුම චිත්තචාසක රූප ධාරණ සංකත සංකාරයට වැටෙනවා. එතකොට සිත් 89 චාසික 52 අටේශ රූපේ. හැබැයි මේක උනේ අනිත්‍යාදීකියා අනිත්‍යයෙන් දතිය යුතු බැවින් ලෝකෝත්තර චිත්තචාසක ධර්ම දෙන් කරන්න වෙනවා. ඒ මොකද ලෝකෝත්තර චිත්තජාතික ධර්ම විදර්ශනාර්ථ ගන්නේ නැහැ. ලෝකෝත්තර චිත් අටක් ජාතික ධර්ම 36ක් නිර්වාණය විදර්ශනාර්ථ ගන්නෑ. ඒ නිසා ලෞකික චිත් 81 ඉගෙන ජාතික බල දෙක අපි විසඳු. පරමාර්ථ වශයෙන් මේ කොටස් තුනයි. මේ අර්ථන සංකත සංකාරය. ඒ සංකත සංකාරය ඇතුලේ තමයි ඉතිරි අර්ථ ගුණ කොටේ. අபிසංකත සංකාරය ඊළඟ. අபிසංකත සංකාරය කියන්නේ කළ කුසල ලකුසල නිසා හටගත් විපාක චේතනාවේ මහා කර්මජ රූප. කුසල ලකුසල කළ බැවින් හටගත් විපාක චේතනාවේ සහ කර්මජ රූප. මේවා කියන අபிසංකත සංකාරය. මේවා සත්‍ය සංකාර වල සමලයි. අර සංකත සංකාරයේ සචේතනික අචේතනික සියල්ලම සාධාරණ වශයෙන්. අபிසංකල්ප සංකාරයේ වැටෙන්නේ සත්‍ය සංකාරවල පමණ දැනෙන ධර්ම කොටසයකටයි. ඒ කියන්නේ ලෞකික විපාක සෙත් දෙකයි. ඒ යෙදෙන විපාක කායික ධර්ම 35යි කර්මක රූප 20යි. මෙන්න මේ විදිහට කියනවා අபிසංකල්ප සංකාරය. කුසල කුසල කළ බැවින් හටගත් දේවල්. අபிසංකල්ප සංකාර තුන් වෙන්නේ අභිසංකරණ සංකාර කියන්නේ කුසල අකුසල චේතනා කියලට නම. ලෞකික වශයෙන් කුසල අකුසල චේතනා කියනවානේ 29ක් අකුසල චේතනා 12යි ලෞකික කුසල චේතනා 18යි 29යි. මෙන්න මේ චේතනා 29 කියනවා අභිසංකරණ සංකාර. ඒ කියන්නේ විපාක චේතනාසික ධර්ම සහ කර්මය රූප උපදෝන හේතු අභිසංකරණ සංකාරය අයෝගාමි සංකාරයට වීර්යයට නම. යම්කිසි ක්‍රියාවක් සඳහා ගන්න උත්සාහයට වීර්යයට කියනවා අයෝගාමි සංකාරය. ඒකට දැන් මෙතන සංකත සංකාරය කියනකොට ලෞකික සියලුම ධර්මයි. අනුසංකත සංකාරය කියවහම ඒ සියල්ල මේ සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අවිසංකරණ සංකාරය සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අයෝගාද සංකාරය සංකත සංකාරය කියලා කියනවා. ඒසා මෙතන සබ්බ සංඛාරා අනිත්‍යයි කියනකොට අර ලෞකික සිත් 81ක් ඒක චෛතසික ධර්ම 52ක් අටේසි නූර්යයක් කියන මෙන්න මේ ධර්ම සමූහය යදෙනවා. ඒ සම්මුති වචනේ කියනකොට සම්මුති වචනේ කියනකොට මේ මා අපලෝ මා සාගරේ රාමේ සම්දේශෝනි මණ්ඩල කාර්තා ග්‍රහ ලෝකේ සතර ආකාය, මනුෂ්‍ය ලෝක, ජීව ලෝක 6, බ්‍රහ්ම ලෝක 16, අරූප ලෝක 4, එවාගේම යාපි ක්ෂේත්‍ර, දසදාසා සත්වල, ආපවා ක්ෂේත්‍ර කෙලක්ෂයක් සත්වල, විශේෂ ක්ෂේත්‍ර අනන්ත සත්වල කොහොමයි වෙන්නේ සංකත සංකාරයේද සම්මේ සංඛාරා කියන කඩේ. අපේ ආඥාවේගෙන සම්මුතියෙන් කතා කරනකොට ඒකෝ නෝන්දිය දස්සම්මාදාරයට ඇතිවෙන ලෝකවල අදම සාක්මාව දලු සිවිය ඇලදිව පපමස බඩවැල අතුන් ගාන නොකසුන් වාර දසුන් වාර වල ඉස්මල පිච්චෙන් කරන්නේ ගාගේ නියලෙතන කඳුළු උරුමුතල කෙලසුක ශාලිමෙදුලු කොටස් දිද්දේක සම්දේ සංකාර එවාගෙන චක්කුසෝත ධාන ජීවා කාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්ම ආයතන 12 එවාගේම රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ. එවාගේම ධාතු 18 ඉන්ද්‍රිය 22 කොහොමද කියන්නේ මේ කෙලෙස් නම් මේ සංකාරක අධිකයි. අපේ පරිහරණය කරන දේවල් මේ දේවල් වල අනුකූටි එවාගේම ඇකේල පොට්ටමෙන්ට එවාගේම කෝප ටිකක් එවාගේම කැම දීන ඇඳුම් පැළඳුම් ගෙලඳාල් ඔක්කොමයි තියෙන්නේ සම්මේ සංඛාරා කියන පදේ. ඒවා සමුතු වශයෙන් ගන්නකොට ඒ සියල්ල සංඛාර කියන පදයට ඇතුළත් වෙනවා. මේ සියල්ල හේතුකෙන් හටගත් හේතු සමා සමායෙන් හටගත් දෙයයන් ඒවා සම්පත සංඛාර. එතකොට මේ සම්මේ සංඛාරා අනිත්‍යා කියන පදයට දුක්ඛා කියන පදයට සම්මේ සංඛාරා කියන පද සාධාරණයි. එලෙස කියන්නේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය දෙක තමයි. ඊළඟට සම්මේ ධම්මා අනාත්මා කියන තැන සංඛාරා නොකිය ධම්මා කියලා පදයක් දේශනා කළා. මේ විදිහට තේරුවා. කියන්නේ සම්මේ සංඛාරා අනාත්මා කියන්නේ තිබුණා. නමුත් එහෙම නෙමෙයි අනාත්ම කියන පදයට ගැලෙන්නේ ධම්මා කියන වචනය. ඒ මාකෂාද මේ සංඛාරාෙන් හේතුයෙන් හටගත් දේ දැන් අපි දන්නවා. හේතුයෙන් හටගත් සියල්ල සංඛාර. නමුත් ධම්මා කියන පදයට ඇතුළත් වෙන අසංක දේකෝ. ඒ මොනවද අසංකතය? දැන් නිර්වාණ ධාතුව අසංකතයක්. නිර්වාණ ධාතුව හැර තව අසංකතයක් තියෙනවා. ඒවත් තමයි ප්‍රඥාවක් කියන්නේ. ප්‍රඥාවක් කියන්නේ. දැන් අපි සම්මුතිය වචනේ පාවිච්චි කරනවානේ. දැන් සංසම්කර, හේදංකර, සරණංකර, දීපංකර, පොණ්ණඤ්ඤ, මංගල, සුමන, දේවත, සෝගත මේ නම් තියෙනවා. ඒ කල්ප කෝටි අදාගණන් ඈත නම් එවාගේම අපේ මේ බුදුරජාණන් වහන්සේගේ නම කියන සැමිත් මුගලන් ආනන්ද සාස්ත්‍ර රාහුලාගේ මහෝත්සවයන් වගේ නම් තියෙනවා. එවාගේම දුතු ගමන කරාත්‍රෝගාහු එවාගේම සාස්ත්‍ර රාගේ කාලි සිනාදී නම් තියෙනවා. දැන් අද පාළුණත් මේ දෙනාගේ නම අපි බාර කරන පුද්ගල නාම. එවාගේම කුරුස ලකාදීත නාම, දේවදරවලට නාම, මාර්ගවලට නාම ඒ වගේම ගංගාවලට නම් භූමි කරවලට නම් මේකෙන් නම් පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන නාම සම්මුති මේවා කියන්නේ සංඥාති කියලා. ඒ එක එක භාෂාවක මේ මේ විදිහට පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන සම්මත දේවල් අසංකතයි. ඒවා හේතුවකින් හටගත් දෙන්නේ නෙවෙයි. ඒක අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙන්නේ නැහැ. ඇතිවීමක් ඇතිවීමක් කියන්නේ නැහැ. දැන් දීකංකර කියන උතුම් නම කොච්චර කිව්වත් ඒක ගෙවෙන්නේ නැහැ. අසම වෙන්නේ නැහැ. අනාගතයේ ලෝතුරා බුදුරු කෝටි ගණන් කරනක් වෙනම පාවිච්චි කරાવી. ඒක වෙන්නේ නැහැ. අනිත්‍යයක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රඥාතිය ප්‍රඥාතිය අනිත්‍ය දුක්ඛ දෙකට ගැලෙන්නේ නැහැ. නමුත් ඒක අනත්තයි. අනත්තයි. එනිසා තමයි අර සංස්කාර ධර්ම සහ ප්‍රඥාති ධර්ම දෙසියල ධම්මා කියන කඩේ ඇතුළත් කොට සබ්බේ ධම්මා අනාත්මා කියලා දේශනා කළා. සුද්ධ මෙහිදී අපි සලකා බලන්නට ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම ජනනේ ලක්ෂණත්‍රය. අනිත්‍ය දුක්ඛ අනාත්ම ජනනේ ලක්ෂණත්‍රය තමයි විදර්ශනාව. නෛචීලවතං හේතු උප්පජ්ජන්ති තථාගතා අට්ඨපර තීන්පදා සම්බුද්ධේන ප්‍රකාශිතා. යාත කතා ගාතාවක්නේ ලෝකේ ජනතාවක් ඉල්ලුතුන් කොට යාලාගෙන් වාදද සමුනවා දෙව්ලෝ බබලෝ යවන්නේ සරුවක් යනවා කියලා පහළ වුණා නෙවෙයි. අකුරු අටක් ඇති පද තුනක් වටා දෙන්නයි පහළ වුණේ. අනිච්චං දුක්ඛං අනාත්තා. අනිච්චං අකුරු තුනයි. දුක්ඛං අකුරු දෙකයි. අනාත්තා අකුරු තුනයි. මේ අකුරු අටේ පද තුන තමයි දේශනා කරලා තියෙන්නේ. මේකට කියනවා විදර්ශනා කියලා. මේකට කියනවා සාමාන්‍ය ලක්ෂණ. මේ සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු සෑම දෙයකම පොදු සාධාරණ ලක්ෂණ තුන. සංස්කාරයන්ගේ පොදු ලක්ෂණ තුන අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට මේ පොදු ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම සඳහා තමයි සීල විසුද්ධිය, සීල සම්පත්‍ය අවශ්‍යයි. චිත්ත විසුද්ධිය, ඥාන සමාපත්‍ය අවශ්‍යයි. දිට්ඨි විසුද්ධිය නාම රූප පරිත්‍යාග ඥානය අවශ්‍යයි. සංකාර විතරණ විසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව අවබෝධ කරගන්න අවශ්‍යයි. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය උද්‍යාමී ඥානය අවශ්‍යයි. බංගාන ප්‍රශ්නාව ඉන්දියාවට බංගාන ප්‍රශ්න එවැගේම පාටිපට්ඨාන ආදීන නිබ්බිදා මුචිතු සම්මිතා පරිසංකාන ප්‍රශ්න මේ ඥාන පරම්පරාව අවශ්‍ය වන්නේ මෙන්න මේ ලක්ෂණ තුන අවබෝධ කර ගන්න. මේ ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම තමයි විදර්ශනාව. මේ ලක්ෂණ තුන අපි අවබෝධ කරගත්තා නම් කරවන්නේ නැහැ. මක්නිසාද අත නිබ්බින්නකේ දුක්ඛේ. ධාතව ගුණයේ තියෙන අත නිබ්බින්නකේ දුක්ඛේ. මේ පංචස්කන්ධයේම නම දුක්ඛ කියන වගේ. මේ දුක්ඛ සංඛ්‍යාත පංචස්කන්ධයේ කෙරෙහි පංචස්කන්ධයේ නෙමෙයි දුක්ඛය කෙරෙහි අනුසීමකපත් වෙනවා. නිවිදාකපත් වෙනවා නැවීමකපත් වෙනවා ඒ නිවිදාව ඒ කරකිරීම හයිකවන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට අනුලෝම ශාන්තියට හේතු මාර්ගෝ විසුද්ධිය එය විසුද්ධි සංජාත නිවනට මාර්ගයයි නිර්වාණ ධාතුවේ නම විසුද්ධි ඒ විසුද්ධි සංජාත නිර්වාණයට මාර්ගය තමයි ඒ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඇති වෙන මේ නිවිදාව පංචස්කන්ධ දුක්ඛය කියන එකයි කියන්නේ. ඒකෙන් දැන් අපි සලකා බලන්න ප්‍රවාදිනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කොහොමද අපි අවබෝධ කරගන්නේ? මේක කාර්යයක් කාරණයක්. අත්‍යවශ්‍ය කාරණයක්. බුද්ධ ආගමේ හැරෙන කිසිම ආගමක කිසිම දර්ශනයක මේ අනිච්ච දුක්ඛ අනාත්ම අවබෝධ කර ගැනීමේ උපදේශයක් නැහැ. මේ අවබෝධ නොකරගත්තොත් කවදාකවත් දුකෙන් මිදෙන්නේ නැහැ. මේ ආબોධ කරගත්ත කෙනෙක් කවදාකවත් දුකේ ඇලෙන්නේ නැහැ. මේ ආબોධ කරගන්න උපාය මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා වැඩි. සීලය, ගුණාර්ථ සීලය, එවැගේම ප්‍රවෘජිත අනගාරික සීලය කොටස් තියෙනවා. ගුණාර්ථව සීලවන්තව හෝ පරිදිව අනගාරිකව සීලවන්තව හෝ සීල විසුද්ධියට පත්වන්නට ඕනේ. ඒ සීල විසුද්ධිය කියන්නේ තමා සමාදන් වෙගත්ත සීලය අංග 8කින් සවිසුද්ධව ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මොනවාද මේ අංග 8? අකල්ල, අච්චිද්‍ර, අසබල, අකල්ලාත, විහිස්ස, විඤ්ඤෝපසත්ත, අපරාමත්ත, සමාධි සංවත්තනික. මේ කරුණ වලින් සීල ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මේකයි සීල විසුද්ධිය. අකල්ල කියන්නේ සමා සමාදව ගත්ත සීලය මුලින් අමින් එකපදයක් නොකඩී තිබෙන්නට ඕනේ. අකල්ල අචිත්‍රය කියන්නේ තමා සමාදන් වගත්ත සීලයේ නැතිව සිකපදයක් නොදිදී තිබෙන්නට ඕනේ. අකලන සීලය කියන්නේ තමා සමාදන් වගත්ත සීලයේ හේනියක ශික්ෂාපද කීපයක් නොකඩී තිබෙන්නට ඕනේ. අකල්මාප සීලය කියන්නේ තමා සමාදන් වගත්ත සීලයේ ඇනුම් තනින් තනින් සිකපද ලැබී තිබෙන්නට ඕනේ. මේ ලක්ෂණ හතරයි. උජිත සීලය කියන්නේ සංඝායතවා නොවේ සීලය රැකිය යුතු එක. ඒ කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා නම් නාම මේවා අපේක්ෂා කරගෙන සීල රැක්කොත් එතන කෘෂ්ණාවට වහල් වූ සීලයක්. කෘෂ්ණාවට යටත් වූ සීලයක්. ලෞකික සම්පත් සදාගෙන සීල රැකිනා නම් ඒක කෘෂ්ණාවට යටත් වූ සීලයක්. එහෙම නැතුව එළින්ම මාර්ගඵල නිර්වාණ අවබෝධයේ අපේක්ෂාවෙන් කියලා පුරන්නට ඕනේ. ඒක පුජීස සීලයයි. විඤ්ඤාණ ප්‍රසක්ත අපරාමත්ත අපරාමත්ත විඤ්ඤාණ ප්‍රසක්ත විඤ්ඤාණ ප්‍රසක්ත කියන්නේ තමා රකුල සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිළිගත් සීලයක්. උන්වහන්සේලා සාධුකයා සතුට වෙන සීලයක්. උන්වහන්සේලා පුරවලද සීලයක්. ඒ ඥානවන්තයාගේ ප්‍රසන්නතාවට ලබන හැරලා සීලය විඤ්ඤාණ ප්‍රසන්න සීල. අපරාමත්ත කියන්නේ මේ සීලයෙන් මට මගේ ශාක්‍ය දිව්‍ය සම්පත, මගේ ශාක්‍ය භ්‍රම සම්පත, මගේ ශාක්‍ය මනුෂ්‍ය සම්පත මේවා ලැබෙන්න ඕනේ. ලෞකික සම්පත්‍ය අපේක්ෂා කළා නම් එතන කන්නාරයි දිට්ඨිය දෙකෙන් සීල ස්පර්ශ වුණා. පරාමර්ශණය වුණා. එහෙම නැතුව නිදියම නිර්වාණ ප්‍රාර්ථනාවෙන් සීලය රැකීම අපරාමර්ථ සීලයයි. මේ විදිහට අපි සීලයක් රැකේ සීලවන්තයා සකම්මුලට ගියා. බැරි කලාවකට ගල් කලාවකට ගියා. කලාවට දෙකට ගියා. ඒකත් කාලයකට ගියා. භාවනාවට රිච්ච ආලයක් දාන හිත සමාධිය වෙනවා. ඒ සමාධි කරගන්න සුදුසු කවරටම ආඥා සීලය සමාධි සංවත්තනික සීලයයි. මෙන්න මේ කියන කරුණ වශයෙන් ගන්නා සීලය සීල විසුද්ධියයි. ඒ වික්ෂුන් වහන්සේගේ සීලය සීලයන් අතරින් උතුම්ම සීලයනේ කෝට්‍යයක් සමවද සීලයනේ ඒක සතර සංවර සීලය නමින් හඳුන්වනවා. ධාතුමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආදිවකාශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සමීසිත සීලය. මේ සිව් ආකාරයෙන් විසුද්ධ වූ, විසුද්ධ වූ උතුම් මාර්ග සමුණා වූ සීලයට ඇති සීලවන්තයා ඊළඟට සමත භාවනාවට දෙන්න ඕනේ. සීලයෙන් සමත භාවනාවට ආවද පුළුවන්. නමුත් තමන්ගේ චරිතයට අනුරූපව භාවනා කමටහලක් තෝරගන්න ඕනේ. සමත භාවනා කියනවා හතියක්. ඒ හතියෙන් තියාම කියනවා ධ්‍යාන ලැබෙන භාවනා. ධ්‍යාන ලැබෙන භාවනා ධ්‍යාන කියන්නේ. ඒ ප්‍රථම ධ්‍යානයේ පවණක් ලැබෙන භාවනා 11ක් තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පමණක් ලැබෙන භාවනා තුනක් තියෙනවා. හතරවෙනි ධ්‍යානයේ පමණක් ලැබෙන භාවනා සමතක් එකක් තියෙනවා. ඒ වගේම රූපාවච ධ්‍යාන සියල්ලම ලැබෙන කර්මස්ථාන තියෙනවා 11. අරූප සමාපatti හතරක්. එන් දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බබ විහෙරණ ආහාරේ පටිච්චෝල සංඥා චතුරාර්ය අවස්ථානේ අරෝප සමාපatti සියල්ල 40යි මේ 40න් දස 40ක් දසාසුභයක් කියන දිස්සකින් කාය වේකාසතිය ආනාපාය සතිය 22ක් ධම්මයාර හතරක් 26ක් අරෝප සමාපatti හතරක් කියන දේ අර්ථලා කර්මස්කාර කියයි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති කාලානුස්සති දේවතානුස්සති උපසමානුස්සති මරණානුස්සති කියන ආකාරයෙන් ආහාරයේ ප්‍රතිකූල සංඥා ධාතු මනසිකාර කෙරෙහි 10 උපචාර සමාධිය ඇතුළේ කර්මස්ථාන 10යි. සියල්ල 40යි. එයින් දස අසුභයයි කායගතසතිය කියන 11න් පුළුවන් ප්‍රථම අධ්‍යාපනය පවණක් ලබනවා. මෙත්තා කරුණා මුදිතා තුනෙන් පුළුවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පුළුවන් පවණක් ලබනවා. උපේක්ෂා භවවිහරණයෙන් හතරවෙනි ධ්‍යානෙ පවණක් ලබන්න පුළුවන්. ආනාපාන සතියෙන් දස කතනේන රූපාට ධාන හතරම සාම උපදවන්න පුළුවන්. දස කතනේ අතුරින් ආපාද කතනේ හැරි ඉතිරි නමේ අරුණ සමාපත්තිය අතර උපදවන්න පුළුවන්. ඒ විදිහට සමත භාවනාවේ තියෙන. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. දැන් මේ කාලේ බොහෝ යෝගාවචරයෝ ඉතා ඉක්මනින් නිවන් දක්වන පිණිස විදර්ශනා භාවනා කරනවා. ඒක අපෝරයි. මක්නිසාද විපස්සනා ඥානය ඒ භාවනා මාර්ගයයි. සමත ඥානික විපස්සනා ඥානික කියලා මාර්ග දෙකක් තියෙනවා. සමත ඥානිකයාට ඥාන සමාපත් විකඩවාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. විපස්සනා ඥානිකයා අර ක්ෂණික සමාධිය විපස්සනා සමාධිය පමණක් සාධක කරගෙන විපස්සනා වඩා නිවන් ලබනවා. එයාට කියන්නේ සුෂ්ඨ විදර්ශකය. සුෂ්ඨ විදර්ශකය. ඒක සමාධියෙන් ධ්‍යාන වඩාගෙන එකක් වෙලා වඩාලා අපේ උතුමාරි කියන්නේ සමධ්‍යානික ඒක සමධ්‍යානික වශයෙන් අපි සලකා ගන්නොත් මෙන්න මේ විදිහට සලකනවා අද ලංකාවේ රාජ්‍යයේ ගුරුම රටේ භාවිතාවේ පසුගිය වස්සාන කාලයේදී ගුරුම රටේ ඇඳුම් වලින් මේ සැතපුම් 200ක් ඉරවතෝ සාසනතෝ ඊළඟට මාර්ගදාන. අනිච්චතෝ කියන මේ පදයෙන් ගන්නේ පංචස්කන්ධ අනිච්චාති අනිච්ඡංකතාය ආදිවන්තතාය පංචස්කන්ධ අනිච්චා මේ ලක්ෂණය. අනිච්ඡංකතාය ඒ කියන්නේ ඉස්තර නැති බැරි. ආදි අන්තවතාය මුලක් පදක් ඇති බැරි. මුල කියන්නේ උපදීන අල කියන්නේ නැතිවීම. යම්කිසි ධර්මයක ඇතිවීමක් නැතිවීමක් කියන මුලක් පදක් ඇතිනම් ඒක අස්තිරයි. ඒක තමයි අනිත්‍ය ලක්ෂණය. සංඛාරයේ පලෝකතෝති ජරාවයාදී මරණයේදී අනුත්තරතෝ පංචස්කන්ධා අලෝක ධම්මා. ඒ කියන්නේ ඉදීම, දිරීම, දිවීම. මේ අවස්ථා තුනෙන් කවදිනවා නම් ඒකට කියනවා පලෝක ධම්ම. ඒකත් අනිත්‍ය ලක්ෂණය. සංඛාරයේ කලතෝති උපාද ජරාභංගේහි ජරාවයාදී මරණයේ කියන ලාභාදීක ලෝක ලාභාදී හිත ලෝක සංගේ පතරිදෝ සංචාකංගා කල ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණ දුරෙන අතරෝධාමිනු චලනය වෙනවා ඒ තමයි චල දෝෂය ඒක අනිත්‍ය ලක්ෂණය ඊළඟ පබංගුතු කලතෝ පබංගුතු සබ්බාවත නිපාතිකාය සදායන කියන සරසෙලෙත පවානුපගමන සීලතෝ පවානුත. ඒකනේ ශ්‍රදාවෙල ශ්‍රදාවෙන්ම සංස්කාර විදේවා. උත්සාහයෙන් යන උපක්‍රමයෙන් විදේවා. උපක්‍රමයෙන් දෙනවා ස්වභාවයෙන් විදේවා යන ඒකට කියනවා පවානු. ඒක අනිත්‍යය. ඊළඟට අග්ගලෝ සබ්බාවත්ත නිපාතිකාය කියලා භාවත්ත අභාවකාර අභාවතෝ පංචාංගා අද්දුවා. ඒ කියන්නේ හැම අවස්ථාවකම පතිත වෙනවා. ඉදීමට, ජරාවට, ව්‍යාධියට, මරණයට උත්තර නාමයට පතිත වෙනවා. ඒ වගේම දින භාවයක්, ඉස්ති භාවයක් නෑ යම් කිසි දෙයක්. ඒකට කියනවා අතු. අතු කියලා කියන්නේ ඒක. ඒක අනිත්‍යල. ඉතරනාම ධම්මතෝ ජරාවේ මරණයේ ශාපේ දේහා පරිණාමකක පිටාය ඉතරනාම ධම්ම. දිරියෙනුයි මරණයයි විපරිණාමයට පැමිණෙනවා. ඒක තමයි විපරිණාම ධම්මයක අනිත්‍ය ලක්ෂණය. අසාරකතෝ අසාරකතෝ කියන්නේ දුක්ඛලකාය සුඛ භංගනීයතාවයට සෙද්දියේ සුඛ භංගනීයතාවයට අසාරකයි. ඒ කියන්නේ දුකට දැරි. දාහක එළියෙන් පාපයෙන් කරන්න පුළුවන් දෙයක් කඩින දැරි. අසාරක කියනවා. අසාරක කියන්නේ හරයක් නැහැ කියන එක. හයක් නැත්තේ මක්නිසාට ඉඳින බැරි. ඒක අනිත්‍ය ලක්ෂණ. ඒ වගේම සාතරතේ ගරුක විගත විගතෝ කියන්නේ විද සම්මුඛතාවය විවිධ භවතාය ඒකව සම්මුඛතාය ඒකව. ඒ කියන්නේ හේතුකින් හටගත් දැවි. විද කියන්නේ හේතුවක්. විද හේතුවක්. දිනන හේතුවකින් අටගාන දැගෙන දිනන සුළු දැරියොත් එතන මා සඳහන් වෙනවා ඒ විදවතු ඒ විදවතු කියන්නේ කොටින්ම අනිත්‍ය ලක්ෂණය නම සාතය ආත්මයන්ට අරමුණු වන දැරිය සාතයයි සංකතය සංකතය කියන්නේ සැදවීම හේතුවෙන් අටගත් දැරිය හේතුවෙන් අටගත් දැරිය ඒක අනිත්‍ය ලක්ෂණයට පත් වෙනවා ඒක නිරෝධයට කලින් නිරෝධය. ඊළඟ මාර්ග ධම්මකෝ. ඊළඟ මාර්ග ධම්මකෝ කියන්නේ විදේ ස්වභාව. මේ ලක්ෂණ 10 අනිත්‍ය ලක්ෂණයට ඇදෙන හඳුන්වනවා. අනිත්‍යතෝ, අලෝකතෝ, චලතෝ, අභංගතෝ, අද්වේතෝ, විපරිණාම ධම්මතෝ, අකාරකතෝ, විදවතෝ, සංකතතෝ මාර්ග ධම්මකෝ. ඊළඟට අනත්ත ලක්ෂණ පහ තෝරා ගත්තාම දුක්ඛ ලක්ෂණ හිත පහ පහසෙන් තේරුම් ගන්න පුළුවන්. කරතෝ කියන පදයක් එක්කෝ එක්කෝ ශුන්‍යකෝ අනත්තකෝ කියන පද අටලා මේ පද පහ අනත් ලක්ෂණය වශයෙන් ගැලපෙනවා. කරතෝ කියන අවසතෝ අවිදෙදි අවසතාය අවිදේයතාය කරතේ. ඒ වෙන කිසි කෙනෙකුගේ වාසනාවේ පවතින්නේ නැහැ. කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුට කැලකනවා පවතින්නේ නැහැ. ඒසා කරතේ. ඊත්තෝ කියන්නේ නිත්‍ය සුඛ සුඛාදීහි ඊත්තතාවේතෝ නිත්‍ය සුඛ සුඛ ආදී සාර ස්වභාවයක් නැති නිසා විච්ඡයි. විච්ඡ කියන්නේ අනාත්මයි. සුච්චේතෝ චේතකායන සුච්චේතෝ අපකාමෝහි ඒකාන්තයෙන් සුච්චාන්තයෙන් ඒ කියන්නේ යම් කිසි දෙයක් කිසිනම් අනිච්ච නිත්‍ය සුඛ සුඛ ආත්ම ස්වභාවයෙන් දේශයම් ඒක තමයි සුච්ච කියලා කියන්නේ. ඒකත් අනාත්ම ලක්ෂණය. ශුන්‍යතෝ කියන්නේ සාමි නිවාසී පාරක වේදක අධිකායක ගිරේතෝ සුඤ්ඤතෝ ඒකේ ස්වාමීන් වහන්සේ වාසය කරන්නේ නැහැ සාමි නිවාසී වේදක නිදින්නේ නැහැ පාරක කරන්නේ නැහැ අධිකායක විගාන කරන්නේ නැහැ ඉතලෙන්නේ නැහැ කිසි කෙනෙකුට අයිතියක් නැහැ ඒකයි සාමි නිවාසී පාරක වේදක අධිකායක ගිරා ගිරේතෝ ඒ කිසිම බලපෑමක් නැහැ ඒකයි ශුන්‍ය දෝෂයක් අනත්තතෝදී සයන්ත අස්ථාවේ අස්ථානිකාධිකාය හලකට. සමාන සමාට නැහැ. සමාන සමාට කැමතිවිස පවතින්නේ නැහැ. ඒ නිසා අනත්ත. මේ ලක්ෂණ පහ අනත්ත. පරේ දීර්ඝා සංචාරණය අනත්ත. ඉතින් මොකද සියල්ලම දුක්ඛ ලක්ෂණ. දුක්ඛ ලක්ෂණයට වැඩි උපදේක කියලා කියනවා. දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අගා ආබාධා ඊළඟට ඊටි උපාදවා භය උපස්සබ්දා අපානා අනේනා අතරලා ආදීනව අගමෝලකා වදකා සාතවා මානාංකා ජාතිධම්මා ජරාධම්මා ව්‍යාධි ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකේත ධම්මා මේ පද 25ම දුක් ලක්ෂණ දුක්ඛෝ රෝගෝ ගන්ධෝ සල්ලකෝ මේ පදවල තේරුම අටපරමාර්ථ සඳහන් වන්නේ සංඛාරය පරිත්‍යාග දුක්ඛාදී දුක්ඛාදී ඉදියාපේ අතිපීවර කාය දුක්ඛ වත්තාය දුක්ඛතු ඒ කියන්නේ උදය භය දෙකෙන් නිතර නිතර පෙළෙන දරිය දුකතම වක්වාපල දරිය සංස්කන්ධ දුකයි දුක ලක්ෂණ ඕගතු පච්චේ යාපනීයතාය ඕග මූලකාය සංඛාරංග රෝග ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් යැදෙන්න ඕන. යැදෙන්නේ හේතුන් අනුවයි. ඒක රෝගයන්ට මුල. එනිසා රෝගිත. ගන්නතෝ. ගන්නතෝ. දුක්ඛාරෝල යෝගිතාය හේතාසුක ප්‍රබලවය දුක්ඛාර ජරා භංගයේ බුද්ධමාකත විපාක පරිපත්තකායත පරිණතායත ගන්නතෝ. ඒ කියන්නේ දුක්ඛාරෝල යෝගිතාය නිතර නිරතුරුවම කුලා කරුණා වේම වේදනා කරනවා. ඉනේ කායික සංවේදන කාලේ සරල ගණනාවක් දෙස් යැදේවා. එවාගෙම අත ගැනීම, පැවැත්ම, ඉන්දියනු කියන අවස්ථා තුනේ අර තුවා මේ දෙවියා දෙවියා අතගෙන කැසවලා කුපරනවා වගේ මේ පංචස්කන්ධයේ පීඩාවට පත් වෙන දෙයක් දැරීම ගන්නකෝ. සමයතෝ ඊවා දැනන කාලයේ අන්තෝ කුසලකාය දුක් නියරකාය දුන්නියරකායට කරලා ඒ කියන්නේ විතරම දෙනවා සීවා ගැන කතායි යම් කිසි වෙනෝගේ උලක් කනනා නම් පකෝටාරි කනකට විතරම දෙනවා අතුලත වේදනාව කරනවා ඒක ඇදලා ගන්න බැරි වෙනවා ඒ නිසා ඒක සංඥා කියන ඒ වගේ පංචස්කන්ධ අගතෝ අවේදී කායගතෝ මේ කාප ධර්මයෙන් දෙකක් අපාගාමී කාප පඤ්චස්කන්ධය ආවේ. ආබාධකෝ අසේවා ජනකතාය ආබාධ සදාකාරකාය ආබාධකෝ. සමාන සමාවක් නැහැ. හැම වෙලාවෙම නෙදෙනවා. හැම වෙලාවෙම රෝග ආබාධ වලින් දෙලෙනවා වන්දාකට. මේ ආබාධකෝ. ඊළඟට ඊටිකෝ අනේක වේදනාවකට ඊටිකෝ මේ පංචස්කන්ධයේ මේ වේදනයන් ගෙන දෙනවා. මේ වේදනයන් පාත්‍ර වෙනවා. හෝද රෝග වියතන භෝග වියතන දීක්ඛ වියතන ඥාති වියතන මේ ආදී නේ විපක් වලට සාහන වේවා වියතන ඒකද ජීවිතය සත්‍යවතු සත්‍යවතු කියන්නේ අවිදිකානාය විපලාගවලක්කානම් ආවනතු සබ්බෝපදෝ වත්තායේ උපදව ඒ කියන්නේ කවදාකවත් ඉතිරේ නැති ඉතිරේ නැති සීලිකවත් ඉතිරේ නැති මහා විපද්දෝට මොන කාණේනවා මා විපාකයේ මූල කාරණේ මේ උපක්‍රමයට භාජනය වෙනවා. ඒක උත්තරද? සායතේ. සබදානම් ආපරතාවය. ඒ තමයි සංඝාතත් කටිපද්දතාවයයි. ඒ කියන්නේ සියලුම භවයන්ට ආකරයක්. කය සල්සිඳීම් සංඛ්‍යාත නිර්වාණයට ප්‍රතිපක්ෂයක්. ඒකා පංචස්කන්ධේ 6ක්. උපස්සබ්දතෝ. උපස්සබ්දතෝ අනිත්‍යයි අනාත්මයි අනුබද්ධතාවය දෝෂෝපස්සක්කාරය උපාදවෝගේ අනිදි පාතලාහාකාරයේ උපාදව. ඒ කියන්නේ මේක භයානක උපද්දරයන්ව තමා පසුපස දුරු කරගෙන එනවා. ඒ වගේම භූතාවිස්ත වූ කෙනෙකු වගේ භූතාවිස්ත වූ කෙනෙකු බලාමින්ද ඔහු ස්වාමීන් ඉවත් කර යුතු කියලා කියනවා. ඒ වගේම බුද්ධාවිතෝ කෙලගුවන් උපකරයකට පාත්‍ර වෙන බැරි උපස්සක්. ඊළඟට අදාන අදාන කියලා කියන්නේ අකා එලතෝ අලබණයේ දේවතාවයට අදාන. ඒ කියන්නේ කිසියම් අවවරණක් නැහැ. කිසියම් අවවරණක් නැහැ. සමාන සමාවිදින් ඕනේ. කිසිම රැකවරණක් නැහැ. ඒක අදානකෝ. අලෙලතෝ අල්ලියකෝ අනාරාකාරය අල්ලීනවා නම් විට ලේන කිච්චාවායිකාය අල අලෙන්නේ. ඒ කියන්නේ සංවේද කරක් නැහැ. මුවා වෙන කරක් නැහැ. දේ වෙන කරක් නැහැ. ඒසා පංචස්කන්ධයේ අලෙන්නේ. අසරණතු නිශ්චිතානම් භාෂාවකත්වා භාවතෝ අසරණතු. ඒක කවුරුහරි දීකම යාගනා නම් පංචස්කන්ධයෙන් කවදාකවත් පිටක් ලැබෙන්නේ නැහැ. සරණක් ලැබෙන්නේ නැහැ පංචස්කන්ධයෙන්. ඒ නිසා අසරණතු. ආදීනතු ආදීනක මාගේ දුක්ඛතාවය දුක්ඛාදේ ආදීනක ආදීනක අපිට ආදීන වාපි ගතකවත්ත තේජේ ආදීනව අප නමස්කාරයෙන් අධිවචන කල්ලාවේ කපනායේ වාගේ ආදීන සදිසතාවය ආදීන. ඒ කියන්නේ මේ ප්‍රයත්න දුක. ජීවත් වෙන දුක. ඒ දුක වූ ප්‍රයත්න ඇති බැරි එක ආදීනයක්, දෝෂයක්. ආත්මනිදී කියනවනම් ආදීනම් ගත්ත වාති ගත්තටි පවත්තේ ත්‍යාගීනෝ. සිරංගට නම. සිරංගට නම ආදීනව. සිරංගා නිතරම ගැටයක් අපේ ඉන්නවා. ඉස්ලාමාගෙන ඒ බොහොම කබලක් කියනවා වාඩියෙන් ඉල්ලනවා නැගිටින් ඉල්ලනවා ඉරා ගන්න ඉල්ලනවා ඈ පිරවන් ඉල්ලනවා කල පිරවන් ඉල්ලනවා කල වෙලාව ඉල්ලනවා. ඉතින් ඉවරයන්නේ යා යාට කියන ස්වභාවය. ඒ වගේ බැගෑපස් ස්වභාවයක් ඇති බැවින් ආදීනවා. ඊළඟට අපමූල අපමූලතා ඒ කියන්නේ සතර අපායට සතර අපායට යාති ජරා ව්‍යාධි මරණ ආදීන්ට අනුගොළු දීවේ අභාවේ කාරාන්ට අනේකෙහි උපද්දවයන්ට පාත්‍ර වන බැවින් අපමූලක අපමූල ඒක දුක්ඛ සත්‍ය ලබකොට හිතෝක සමත්ෝවිය විශ්වාස ධාතුකාය වලකොට ඒ කියන්නේ සමායක සතුරු මූල දක්වන හිත ඇතුලේ ජීන්දර තියාගෙන විපස්සි කරන මේ අපේ මිත්‍ර ප්‍රතිරූපෝ සත්‍යයේ මිත්‍ර ප්‍රතිරූපා මිත්‍රේකවා ඒ වෙලාවේ අපි ඉගෙන ගන්නවා ඒ වෙලාවේ විනාශ කරනවා ඒ වගේ මේ පංචාස්කන්ධයේ මිත්‍ර මුඛය සතරේකවා සමාන දැරීම වලදී ඊළඟට සාධකය කාමාකෝ භාවක, දික්ඛාකෝ අවිජ්ජාකෝ කියන ආශ්‍රයයන්ට බෙදුවා. ඒ නිසා ප්‍රාප්ත කරගන්නවා. මාරාමිසතු මත්තුමාර කේත මාරාම ආගස දුරුකාර මාරාමිසතු මත්තුමාර කියන මරණයට ප්‍රේත මාරයාට රුදුරක් එනිසා මාරාමිසතු ජාති ධම්මතු ජරා ධම්මතු ව්‍යාධි ධම්මතු ඉදීම ස්වභාවකට ඇති බැරි මරණ ව්‍යාධියේ ස්වභාවකට ඇති බැරි සමාගයේම ජරා ස්වභාවකට ඇති බැරි ජාති ජරා ව්‍යාධි ස්වභාවය ඇති කරන්නේ ඊළඟට ශෝක ධම්මතු. ශෝක හේතුකාරය ශෝක ධම්ම. ඉරතුරුම ශෝක වීමේ හේතු කියන පංචස්කන්ධය තුලින්. ඉවර නෙමෙයි. නිසා ශෝකයේ හේතුවක් පංචස්කන්ධය. කන්දේ ධම්මතු කදීන හේතුවක් පංචස්කන්ධය. උපායාස හේතුකෝ උපායාස ධම්මතු. උපායාස කියන්නේ දැඩි ආයාසය. හදතුන ගින්දරක් අටගෙන ජීවිත හානි කරන ධර්මතම දුක් ගෙනදෙන හේතුවක් පංචස්කන්ධය. උපායාසයේ සංකේත ධාමකෝටි සංවාදිත දුක්ඛිත සංකලේශා නම් විෂය භූතකාය සංකලේශ ධර්ම. ඒ කියන්නේ කෘෂ්ණා සංකලේශ, වෘත්ති සංකලේශ, දුක්ඛිත සංකලේශ කියන මේ ත්‍රිද සංකලේශ ධර්මයන්ට විශාස්ථානයක්, මෝඩවස්ථානයක්, භූලයක් වෙනවා පංචස්ථාන. මෙන්න මේ කියන කර්ම 25 දුක්ඛ ලක්ෂණය හැටියට මෙනෙහි කරනවා. ඉතින් මේවා එකක් එකක් ගානේ යෝගාවදයට මෙනෙහි කරන්නේ නැහැ ගණන් යන්නේ නැහැ. සමවින්ම අර චිත්ත සමාධියක් උපදවාගෙන සදාවාසයෙන් හෝදාට පදින චතුර්ථාධ්‍යාය සමයගෙන ඉන් නැගී ඉන්ගත් ආලෝකයෙන් බලබලා මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය ශීඝ්‍ර ශීඝ්‍ර මේ ක්‍රම සමාප්ත වෙනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කිරීම තුළින් ඒ යෝගාවචරයාගේ සංකාරයේදී අර කරුණාංපාදලා ඥාණය එවාගේ භාගතුකාඥාන ඥාණය නිබ්බිදා කියන ඥාණය, නිබ්බිදා ඥාණය, මුංචිතුකාමිතා ඥාණය, ප්‍රතිසංකාමිතා ඥාණය මේ ඥාන පරම්පරාව පහළ වෙනවා. කාලේලා පහළලා ගිහිල්ලා අන්තිමට සංඛාර වේක්ඛා ඥානයට වැටෙනවා. මේ සංඛාර වේක්ඛා ඥානයට වැටෙනකොට යෝගාවචරයේ සිටේ ඇති වෙන සාන්තිය මෙතන ඉඳලා ප්‍රමාණ කරගන්න. ඒ වෙලාව තමයි ලබේ අයංස ධානයේකද සමාන චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. එතේලා මෙහා පැත්තේ දුක්ඛ සත්‍යය, එහා පැත්තේ නිරෝධ සත්‍යය. මේ දෙක සංසන්දනය කරන්න ගන්න. ඒ කියන්නේ පංචස්කන්ධයේ දුක්ඛ සත්‍යය, පංචස්කන්ධයෙන් නිවිුත්ෝනිය, විතර වුණා නිර්වාණය නිරෝධ සත්‍යය. ඉතින් මේ දෙක අර තුනේ කරන්නේ මේ සංකාරකේක ඥානයේ ඊතර යෝගාවචරයාගේ හිතේ ඇත්තවගේ ඥානයේද කියන උත්සාහ සැබවින්ම ඒ යෝගාවචරයාගේ ඒ අවස්ථාවේදී ආ ඉන්ද්‍රිය ධර්ම පහ, බල ධර්ම පහ, බුද්ධාංගාට, මග්ගාංගාට චක්කුමන්දාර කැමල තිබුණා නම් යම් විශේෂයවකදී වාරේලා හරි ඉඳගෙන හරි සැතපේගෙන හරි එමණටන් සක්මනේදී හරි අවම ඉරියවකදී ඒ ඉන්ද්‍රියාගේ ධර්මයන්ගේ චක්කුමන්දාර කැමල අවස්ථාවකදී උත්තරගාමනේ විපස්සනාවෙන් නැගී ඊයනතුරුව මනෝඥාවචන සිත පහළයි පරිකාරමේ උපචාර අනුලෝම ගෝත්‍ර ගෝකයේ මේ කාමාවචර යමක් හතරක් පහළ වෙන්න පුළුවන් ඒ පරිකාරණෝ උදාන අනුලෝම ගෝත්‍ර දෝෂෙත් හතරෙන් සමාජයේ සිටේ බවල වශයෙන් තිබුණේ සත්‍යා ඉන්ද්‍රිය නම් අර සයිස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය දකදක මේ සිත් තුනෙන් විදර්ශනා කෙරෙනවා. ගෝත්‍ර වූ හැර පරිකාරණෝ උදාන අනුලෝම සමාධියේ සිටේ සමාධි ඉන්ද්‍රිය වැඩිව දුකලා නම් දුක්ඛ ලක්ෂණ වශයෙන් මේ සිත් තුනෙන් විදර්ශනා කෙරෙනවා. සමාධියේ සිටේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිව දියුණුව තිබුණා නම් අනත් ලක්ෂණය විදර්ශනා කෙරෙනවා. එතකොට මේ පරිකර්ම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනේ යම් කිසි අරමුණක් ගැනීමවා. ඒ නිසා මේ ආකාරයකල විමෝක්ෂ මොග විමෝක්ෂයට මුලින් ඇතිවන දොරටුව. විමෝක්ෂ දොරටුව කියන එකයි මේ සිත් තුනේ කියන්නේ. ඒ සත්‍යානුලෝමික ඥානයේ අනුලෝමවා. ඊළඟට ගෝත්‍ර දෝෂයෙන් සමා දීර්ඝ සංසාරයේ කවදාකවත් ඉහිමිතින්වත් මුදුටුවා වූ නිර්වාණ ධාතුව ආවර්තන වශයෙන් දකිනවා. ඊළඟට සක්මනේ සිටේදී අර සමාධියේ සංකාමයේ නීතිස්තර බව දාපා පහළ නොවු අර නිරෝධ සත්‍ය අරමුණු කරගෙන දුක්ඛේ සමුදය මාර්ගයේ කෘත්‍ය වශයෙන් අධිකමණය කරමින් ඒ නිරෝධ සත්‍ය අරමුණු කරගෙන සෝවාන් මාර්ග චිත්තේ පහළ වෙනවා ඒ මාර්ග චිත්තේ අනුකූලව පරිසිද්ධ දෙකක් පහළ වෙනවා ඒ චිත්ත විචේ සම්පූර්ණ වෙනවා ඉන් අනතුරේ ස්වභාවක ප්‍රතිකලී තමන්ගේ නැගිට සමාන අද මාර්ගය, ඵලය, නිර්වාණය ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යක්ෂා කරනවා. එක සිතකින් නෙමෙයි චිත්ත වේදි ප්‍රේරියෙන් මාර්ගය බල චිත්ත වේදි ප්‍රේරියෙන් ඵලය චිත්ත වේදි ප්‍රේරියෙන් නිර්වාණය ඒ වගේම සමාජය සමාජයේ ප්‍රේණ වූ ප්‍රේත ධර්ම ප්‍රත්‍යක්ෂා කරනවා ඉතින් ප්‍රේත ධර්ම සමාවේද ප්‍රත්‍යක්ෂා කරනවා ඊළඟට ප්‍රමාණයේ සිටේ කල්පාතිය තිබුණා නම් ඒ ආශ්‍රයයේදීම නැවත උද්‍යාමයේ ඥානයේ පටන් විපස්සනා ඥාන වඩාගෙන වඩාගෙන ගිහිල්ලා දෙවෙනි ආරෝපණාවේවත් දෙවෙනි මාර්ග චිත්තයේ සමර්ථ කරගන්නවා. ඒකෙදි තරවගේ පරිකාරම උත්තරාරාමෝගෝ ඕකෝ වේලවට හෝදාන කිසිත පාල වෙන්නේ ඊළාට සපදාන මාර්ග චිත්තයේ ඵල සිද්දක නැවත ධාතුයේ ඵල සිද්ද වීදී හයමත් තේරී විලාසනා කරගෙන ගියාම තේරියට නැවත අනාගත මාර්ගයේ සිට වීතිය ඒ කියන අවස්ථා තුන සමුද්ද කරගත යෝගාවචයන් වහන්සේට ඊළඟට අටවෙනි ආකාරයට සමුද්ද කරගන්න වාසනාව තිබුණා නම් ඒ අවස්ථාවට සමර්ථ වෙනවා. ඉතින් මේ විදිහට සතර මාර්ග ඥානයෙන් අර නිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරගෙන අරමුණු කරගෙන සමුදේ මේ දුක්ඛේ සමුදේ මාර්ගය කියන තුනේ ඒ කෘත්‍යාව සමය වශයෙන් අවබෝධ කර ගැනීම චතුරාර්ය සත්‍යය සතරවරකට අවබෝධ කර ගැනීමේදී ඒකේ මාර්ග මාර්ග අවස්ථාවේදී ධානයේ වෙන ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වීමෙන් අර ධාතාවේ සමරණ වූ පරිද්දෙන් ඒ සමග්ගෝ විසුද්ධිය ආදාන කරෙන්දෙන් විසුද්ධි සංඛාරෝ ලෝකෝත්තර අමාම අනිවන සාක්ෂාත් කර ගැනීමට මාර්ගය දෙනවා. එතකොට එදාගේ ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 500 දැගින් කැමිනි කොටක් තුනට මේ ධාතා තුනෙන් දෙකෝදාමි උන්වහන්සේලාට වැඩි වේලාවක් ගත වුණේ නැහැ මේ කියන පිළිවෙලෙන් විපස්සනා ඥාන මන් මුදුන්පත් වෙලා එකම ආසනයේදී සාමසුළු මොහොතකදී ඒ සෝවාන් සකදාගාමී අනාගාමී ආරියත් මාර්ග සමාන ක්‍රමයෙන් කර්ම විසුද්ධිය වූ ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් වුණා ඉතින් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පරමාර්ථය මේකයි. ඒකෝට අපේ දන් දෙන්නේ, සිල් සමාදන් වෙන්නේ, ධන ආහන්නේ, බල දේශන්නේ, භාවනා වඩන්නේ, ආමික වතාවක් කර යෙදෙන්නේ, දස පුණ්‍යක් වේවා වඩන්නේ, දස කුසල කර්මයක් වඩන්නේ, එවාගෙන දස පාරමී පුරන්නේ, මම වේරණ වඩන්නේ, සිව් සංගතාවට පුරන්නේ, කර්මයේ ධර්ම වඩන්නේ, මංගල ධර්ම වඩන්නේ, බෝධිපාක්ෂ ධර්ම වඩන්නේ, මෙන්න මේ පරමාර්ථය නිසායි. අපි දන්නවා දින අතරදී අප්‍රමාණ ජාත දෙවලෝ උකන්න, බබලෝ උකන්න, වාසේ දක්වා ගියා. සුද්ධාවාසයේ පමණයි නොගියේ. සුද්ධාවාසයෙන් දිවකින් දැකලා ඇති. නමුත් ඒ හැමදෙනා හැම වාරයකම අපි වැඩියෙන් අත්කලේ සතර අපායේ ලෝකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තුන්මානේ දරුවා නෝනින් දැන මේවා දේශනා කොට ඇති බැවින් අපි පිළිගන්නවා ඊළඟට අපි විශ්වාස කරනවා අපේ මේ ලබාගත් උතුම් මේ ශ්‍රද්ධාවෙන් සීල සමාධි ප්‍රඥා තීරයෙන් ප්‍රතිපත්ති සම්පූර්ණ කරගෙන අපේ මාර්ගයේ සම්පූර්ණ වී තිබුණා නම් මේ ජීවිතයේදීම ඒ ලෝකුරා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාර්ගයට අනුරූපව භාවනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමාමා නිවන් සාක්ෂාත් කරගන්නට වාසනා කියනවා කියන්නේ යමෝගේ මේ ජීවිතයේ මාර්ගඵල නිවන් නොලැබුණා නම් අප ගන්න උත්සාහය නිෂ්ඵලවන්නේ නැහැ. ඊළඟ භවයේදී හෝ ඊළඟ බුදු සසුනකදී හෝ අප ප්‍රාර්ථනාවේ අධිකම ඥානයේ දෙසුදු කාරණේ කෙරෙහි ඥාතියකදී අපට මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් ඒ සතර මාර්ග ඵල පිළිවෙලින් ලැබෙන සාර්ථක සදාකාලික සමා මහලෙන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. ඒකායදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ 1500ක් සමපිරිසට මේ ධාතාවෙන් දේශෝදාමින් උදාහරණලා ඒ භවකරණේ කොට අමාහා නිවන සාදා ගත්තා. ඒ සරුවක් යන ආශ්‍රය අපලේෂ්ඨ අවුරුද්දක් රුල්ලේ දෙසූ දහම් දෙලින් සූවිසි අසංකේය හැටකෝටි පනස්ලක්ෂයක් දෙන මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාම රාමාවාණියන් ගැදියා. උන්වහන්සේ දවුරු 45 අනාගතේ දලාසුදු බුදුරැස් විහෙතන දලදාස්කාශ කරමින් මානව රාජෝන විහෙතන හේමක පත්මිය අත්තංග සමානවාස බ්‍රහ්ම ස්වරයෙන් ස්වාමෝදා සංඝර්මස්තන්දේ දේශනා කළා. ඊළඟට වැඩේ වැඩේ දෙක ළඟ මාහිමියන් වහන්සේ අවතා වදා යෝකෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශිතෝ කඤ්ඤත්තෝ සෝකෝ මමත්තේ සත්තා ආනන්දයේ මේ මා පිළිවන්තාන එක නමයි මා විසින් යම් ධර්මයක් යම් විනයක් දේශන ලැබෙනම් ඒ සුවාසුදාසක් ධර්මස්කන්ධය මගේ ආරණිය ඔබට සාපෘ කුණ්‍ය සිද්ධ කරනවා නිසා සරුවයන් වහන්සේ 84000ක් ගැනීමවා සමානයි කියලා ශ්‍රී සංඝරමේ බුද්ධ ශාසනයෙන් කවරා වදාලා උදාහරණයක දවසක් ලෝකසාකෝ කෙලලාපියක් වක්කල අනන්ත වක්කල ගැටලෙමින් තිබුණු මිනිසාලක් මේ ගියාගේ ආයජාවේ කෙලවර පිළියෙ වුණා. එවැගේම රහතන් වහන්සේලා පිළියෙ වුණා. සේතු ආර්යයන් වහන්සේලා වර්ධත් වුණා. සේතු පෘථුජන ජනතාව සෝකී කර්මාරෝපෝ කර්ණවසක වුණා. වැඩිහිටි විහාරස්ථානවල යම් කොමුණ මාර්ගදා රාජධානිද සියල්ල ලක්කාවතේ වුණා. මේ වාගේ අද කාලේ අපේ ඈත තේල් දෙන ඉරාදකාරකා මහා කෘති මහා නියුක්තරේත මහා සාගරයේ විශාල ලක්ෂ එවැගේම ජීවදන විදකන යාන වාහන කලදු මිලමුදල්ලාගේ පාස්මෝ දවතු මේ මිනිස්සේ දිව්‍ය බ්‍රහ්ම තිරසා තිරසන් සතුන් ආදි කොට ඇති සියලුම සංස්කා ප්‍රජාව එවැගේම ඈනෙන් දීමෙන් ඇදීමෙන් පළදීමෙන් දෙයෙන් දෙයෙන් රතෙන් ගුලෙන් ආශ්‍රයෙන් භාෂාවෙන් පරිහරණය කළ අපේ ආත්මය සියල්ල හිතෙන් හිත නැති සෑම සංස්කාර සැලෙනවා සැලෙනවා පාදා ඇතුව නැතුව යන දැනින් අනිත්‍යයි නැතිවීම නැතිවීම දෙකෙන් විතර පෙළෙන දැනින් දුකයි කැමති කැමතිසේ ලෝකවාදලා දැනින් අනාත්මයි ත්‍රිලක්ෂණේ දෙයට සර්ව සංස්කාර දුක්ඛාරි සත්‍යයි දුක හේතුනේ කෘෂ්ණාව සමුදයයි සත්‍යයි දුක සමුදයයි සාන්තනි වෙන නිරෝධාරි සත්‍යයි නිරාමෝධ කර ගැනීමට වැඩි යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත පරිමාණ බුදු සත්‍යයේ බුදු මහරහතන් වහන්සේලා විමුක්තලා පොරොන්දේ දරෝ කාර්යයේ දෙවියෝ මේ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාමර අමාමහ නිවන් වැඩියා ඒ සතර දුක් කරණය කළා වූ කෙලෙස් ගිනේ නිවාගෙන සරල සංසලසලවදනේ විලගත්තා වූ සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිටින් කය වැටෙන සංකම්පියාට නමස්කාරය වේවා අපට ජීවිතේ පුරාතන දාන සීල භාවනාදී සීල කුසල කාරණේවාද දැනෙනවා සතු අධිගම ඥානයන්ගේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සෝතේම ආબોධ වේවා ආශා ප්‍රාර්ථනා සිටුවා ගන්නවා